රසබානි ජන මනසට රස කැඳු දැනුම් කෝෂ්ඨාගාරය ජාතික ගුවන්විදුලියේ සංරක්ෂිත හඬ පුස්තකාලයෙන් සත්ජන ශ්‍රාවක ඔබට තිල්න කරන යට ගිලාවක රස ගුලාව අද ගුවනට මුසුවන මේ වැඩසටහන මුල් වරට ප්‍රචාරය වූයේ 1900 67 වසරේදී මොනරතන්නේ රජුරෝ ලෙස එකල ජනාදරයට පාත්‍ර වූ ජේ.එච්. ජයවර්ධනයන් හඬ රංගනයෙන් දායක වන විජය ක්වේනි කතාවයි මේ. පියාට අවමන් කරන්නේ ධාමරේකයක් පිටමන් කළ යුතුයි සීවලි. මං කොහොම උලන්නද? අසරණ මිනිස්සුන්ට විජය ඇතුළු ඔහුගේ පිරිස නොයෙකුත් හිරිහැර කර තියෙනවා. උන්ගේ නිවහන් උන්ගේ ළමා ලපටින් මේ 700ක් පිරිස අතින් නොඉඳ දෙකක් නැහැ. ස්වාමීනි හිතන්න විජේ ඔබේ අතිජාත පුත්‍රයා රට රැකීම මගේ ප්‍රධාන යුතුයකම සීවලී විජේ ඇතුළු පිරිසගේ තාමරිකම් නිසා වැසියක් හිපේ ඉන්නේ. විජේ රටින් පන්නා දමන්න කියලා උන් ඉල්ලා සිටිනවා. ඒත් ඒත් ඔබ වහන්සේගේ තීරණය නැවත සලකා බලන්න ස්වාමීනි. කරපු කර්ම පසුපසින් ඒ වෙනස් කරන්න බෑ. ප්‍රතාපවත් රජෙක් වන ඔබ මොකද්ද මේ කලකම් ගැන හැම දෙයක්ම කියන්නේ? ඝාතක කර්මය මම පසුපස් වෙනවා සීවලි. ඒක මගේ හිතෙන් අහක් කරන්න බෑ. රැට මට පේනවා පේනවා වගේ ඒ ඇස් මල් ළඟට එන හැටි. අහසට ඉස්සුවා ඒ දෑත මට දැන් පේනවා පේනවා ඇයි ඒ මාර්ග හිපාර මා පියා මම තේ මගේ පියාණන් ස්වාමීනි ඔව් නමුත් විද්දේ මම ඒ සිද්ධිය ඔබ දුටුවන මගේ එඩිතරකම පාන මං ඔහු සොයා වන වැදුන මා පියා වංග දේශේ ගම් නියංගම් බිය වැටුවා ගම්මුන්ට තර්ජනයක් වුණා උන්ව ඒ තර්ජනය මුදා හරින්නයි මං ඔහු පසුපස ඒත් ඒත් ඔහු ගම්මුම් පියවැද්දුවේ. ගම් විනාශ කළේ ඇයි? දන්නවද? නැහැ ස්වාමීනි. ඔබත් මාත් ඔහු අත්තරාව නිසායි සීවලි. ඔහු කළ අපරාධ වලට අපිට වග කියන්න ඕන සීවලි. අපේ මෑණියෝ වනරාජයා වූ ඒ සිංහ සරණ කරගත්තා. වැඩි කල් ගියේ නෑ වනවාසයට තිත්ත වුණා. වංග රජමාලිගාවේ සුව පහසුකම් මෑට ආයෙත් ඕන වුණා. මපියා අතහැර යන්න ඈසරසුණා. ඒකට උදව් කළේ මම. මෑණියොත් ඔබත් දෙන්නම කැලෙන් මුදවාගත්තේ මං. ගියදී ගියානේ ස්වාමී. ඉන් පස්සේ මපියා දරු සෙනහසෙන් උමතු වුණා. ඔව්. ඔහු ඩඩේමට යනකම් ඉඳලා අපි පැනලා ආපහු ඇවිත් හිස් ගල්ලෙන දැක්කහම ඔහුට මොන තරම් හිත් වේදනාවක් ඇති වෙන්න ඇත්ත සීවරේද? ඔව්. ඒ වේදනාවෙන් ඒ දරු හැවිකාරෙන් ඔහු ඒ මේ අප දිව්වා. දුටු දුටු දේ විනාශ කළා. ඒ අතරතුර අපි අපි වංග රජමැදුරේ රජපොතුන් කෑ මගේ වික්‍රමය පාන්න මගේ පියාගේ හිස ගෙනින්න මං ඉදිරිපත් වුණා. ඒ හිසක මට වංග රජුරු යුව රජකමක් දෙන්න පොරොන්දු. ඒ තරම් සුළු දෙයකට මම පියාණහන්න. ඇති. ඇති සිංහ බාහුව. ඇති. මට තවත් දරන්න බෑ. ලාල මහ වනය පීරගෙන ඒ කල්ලෙනට මං මන් තුටුව විතරයි. ඔහුගේ මූණේ අමුතුම අමුතුම එළියකින් ඔප වැටුණා. අමුතු පැහැපත් බවක් එකවරම ඇති වුණා. පුත්‍ර සනීහෙත තියන මහත්. දෑත ඔසවා දෑත ඔසවා ඔහු මන් ළඟට තුවගෙන ආවා. මං මං දුනුදිය ඇද විද්දා. ආ ඒ ඉත ඔහුගේ ලය පසාරු කරගෙන ගිය හැටි. ඒ එක්කම ඔහුගේ ලොකු ඇස් විශාලයට ඇරුණා. ඒ එක්කම ඒ එක්කම ඒ ඇස් මහා ශෝකයෙන් මැරවි. ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි ඔහු පිටට පාත් වී. ඉන්පස්සේ සදහට ටික වුණා. ඒ ඒ ඔය කර්මයේ සදහටම ඔබ පසුපස්ස එන්නේ නැහැනේ ස්වාමීනි. එනවා. ඔය පහට වන්දි ගෙවන්න. මං මේ වංග රාජ්‍යයේ කිරුල ප්‍රතික්ෂේප කළා. ඒත් කරුණික මහත් රටවැසියා මගේ පිටමය පැටවු. පාපයක මහත්. අද මගේ පුතා විජය රට විනාශයට සැරසිලා කලකම් පරදින හැටි අන්න අන්න හේනොත් මොකද්ද ස්වාමී ඒ තමයි විජයගේ හිත ඉල්ලා කෑ ගහන මගේ රට වැසියා අයියෝ භාවනතුමනි ඔබ රජේ අසරණ ජනයාට මට පිටුපාන්න බෑ ජීවලේ විජය කරන මරකම් වලට මට ආවඩන්න බෑ ජීවලේ ඔහු ඔහුගේ සහචරයනුත් රටින් පිටමං කළ යුතුයමයි ජීවලේ මගේ පුතා විජය මගේ පුතා. අපේ පුතා ස්වාමීනි. මං හිතා බාගෙන ඉවරයි. විජයත් ඔහුගේ පිරිස හස්සේයත් මුහුදේ පාකර හරින්නම ඕන. රටවැසියා මුදවා ඔවුන් මුහුදේ පාකර හරින්න යුතුමයි. මේ නම් සම්මිරටක් වගේ නේද උපතිස්ස? ඔව් විජේ දෙවියෝ අපි ගැන බරලා තියෙනවා. මට බෙහෙසයි. වෙරළෙ දිගා වෙලක් මං හරි. ඔව් හොඳයි. උපදේශ උපදේශ <clears throat> බල්ලෙක් අර බල්ලෙක් අර කැලෑවෙන් වාවේ මල් ළඟට වල්ගේ වනවන ඇවිත් මගේ කකුලේ වැල්ලුවා. මේ රටේ මිනිස් වාසයක් තියෙන වගට ලකුණක් ඒ බල්ලා. මං ඌ යන දිහා බලනවා. එපා යන්න උපදේශ ඌ ඔබ කොහෙගෙන යයිද කියන්න බෑ. කලබල නොවී ඉන්න මං ප්‍රවේශම් වෙන්න. බලලා ඉන්න. මෙහෙම මෙහෙම. මං සෝදිසි කරලා ඉන්න. ඉක්මනින් එන්න. මේ කැලෑව හරිම සුන්දරයි. ඒ මහා අමුතු නිහඬියාවක් තියෙනවා. වනමුර්ගයන් ඉන්නත් පුළුවන්. බලකොටට ගිහින් නොපිටිය. පුතුමයි. ආ මෙන්න විලක්. නිල් කැටි වගේ තියෙන. ආ කොතන කියන්නේ? සුරූපියක්. බලන්න ලස්සනයි. මගේ ඉස්සරින් මායාවක්. ආ ඒ කපු කටිනා. කවුද ඔබ? කොහෙන්ද ආවේ? මම කුවේණි. වේවි? ඔව්. මගේ පියා යක්ෂ වර්ගයාගේ නායකයෙක්. එහෙමද? එහෙනම් ඔබේ මායාවකින් මාව මේ කැලේට කැඳෙව්වේ නේද? මං අතරමං වුණා වගේ. ඔබ හිතුව හරි. ඒ බල්ලා එවි මම. ඔබ දැනගන්න විජයමගේ ස්වාමියා වගේ. දැන් මම ඔහු වෙතට යවන්න ඕන. ඔබේ ස්වාමියා ඔහි හිටපුදී මාව දැන් මාපහු යවන්නේ නැත්නම් ස්ත්‍රියකට ලැබෙන දරුත්වය මගෙන් නොලැබියන්න පුළුවන්. අයින් වෙනු. ඔව්. එහෙනම් මගේ ස්වාමියා වෙතට මාව වහම කෑම. මෝඩියා. හිතනවද මාව මට්ටු කරන්න? පියාගේ පිරිස අප්පිඩියක් ඇහෙන දුර ඉන්නේ. මං කිව්ව දේ ඉස්සනකොලොත්. වළක්වා ගන්න දිය නොබොනි. විලේදිය පිරිසිදු. ඒ වගේම සිසිල්. දියබොන්න? ආ? පාසටාම උපතිස්සදී. කෝ? මං කොහොමද දන්නේ? ඒකද උත්තරය. කෝපවන්නේ පරාජ කුමාරයා. කොහොමද ඔබ ඒ වගේ දන්නේ? ඔබේ රාජ තේජස බැලු බැලමටම තේනවා. මං දැනගත්තේ ඔබ පිරිසත් එක්ක වෙරළ දුටු හැටියෙමයි. උපතිස්ස ගැන කියනු. නැත්නම් මරණය වගේ දැනගන්න. මං කියන්න. මරන්න එපා. මං ඔබට රාජ්‍යයක් උදන්නම්. රාජ්‍යයක්? විජය, ඈ ඔබට රාජ්‍යයක් දෙනවලු. ඔව්. මං ඔබ මරන්නේ නැහැ. හැබැයි ජීවරන් හැමදා ඔබ මට අවනතෝ සේවය කරන බවට. ස්වාමීනි, ඔබේ මිත්‍ර උපතිස්ස මම උදාහරින්න. ඒ වගේම කුවේ නිවන මං ඔබට දියුරා පොරොන්දු වෙනවා. සදාකල් ඔබට කීකරුව සේවය කරනවාග. හොඳමයි. ස්වාමීනි ඔබත් හැමදාම මට ලැබිද? මේ රට කෙත්තතු ධන දාන්නෙන් හිස්සුණත් මේ පස නිස්සාර වුණත් ඔබට මන් නියතෙන්ම පක්ෂපාත බව පොරොන්දු වෙනවා. ස්වාමීනි විජය දැන් පටන් ඔබ වෙනුවෙන් කළ හැකි හැම එකක්ම මම කරන්නම්. හැබැයි අපි ප්‍රවේසම් වන්න ඕනා. පියාගේ පිරිස මේ ළඟ ඉන්නේ. කො? පියාගේ වාසභවනී මේ ළඟ. ඒ පිරිස ඔබේ මිත්‍ර හිරබාරයට ගත්තා. මම දැන් ඔහු නිදහස් කරන්න. ඔබේ පුරය? මගේ පුරේ සිරිසවස්තු පුරේ. වැඩි දුරක් නෑ. හැබැයි මම දැන් මේ පුරේට අයිති නෑ. ඔබත් පිටුවහල් කරපු කෙනෙක්ද? මාත්. මගේ පියත් අපේ පිරිසත් පිටුවහල්ලු. එයයි. මපියා අභිමානවත් නායකයෙක්. රජුට අවනත නැහැ. ඒ නිසා අපි හැමෝම සිරස වස්තුවේ නිරපොළු ලැබුවා. ඒ හින්දා මං ඒ දුෂ්ට රජුගෙන් පලිගන්න හිතාගෙන ඉවරයි. ඒ රජුගේ සේනාව කොපමණද? විශාලයි. මේ වනේ ඉස්මත්ති සිරස වස්තු පොයේ තියෙන්නේ. ඒ රජුගේ දියණියගේ කරකාර මංගල්‍ය අදයි. ඒ නුවර වැසියන් අද ප්‍රීති වෙන දිනයක්. කුමක් වුණත් ඔබ මට පක්ෂපාතද? දිවිහිමියෙන් පක්ෂපාතයි ස්වාමීනි. එහෙනම් මාත් මගේ පිරිසකට ඔබේ පුරයට යන්න එනවද? ඔබ ප්‍රතාපවත් රජෙක්. දුටු හැටියෙම ඔබට සේවය කරන්න මට හිතුණා. වර්ණ අපස්සේ කුලෝනේ. ඔබ එනවද? එසිය ස්වාමීනි. හෙට අපි යමු. ඔබ පෙරමුණට එනවද? හෙට නෙවි. හා? ඔබ මාව විනාශ කරන්නද හිතන්නේ? හෙට නෙවි ස්වාමීනි අද. අද රෑ. හන්දක් නැති කළුවරේ අපි කැලෑව ඔස්සේ ගිහින් තිරස වස්තුවට කඩා වදිමු. ඒ පුරවැසියන් මංගල්‍ය ප්‍රීතියෙන් පසුවෙද්දී අපි වුන් යටත් කරගනිමු. ඉන් පස්සේ ඔබ මේ රටේ රජ. ඔව්. මේ රටේ රජ. ඔව්. රජ වුණදා මං ඔබේ බිසව නේද ස්වාමී? මගේ රැජින. මගේ මේසිය. ඔව්. කවදා හෝ ඔබ මගේ මේසිය. එන්න. මෙහින් එන්න. ස්වාමීනි මගේ වාසභාවනේට යන්න. ගිහින් ගිමන් හරිමු. ඉන්න මං ගිහින් ඔබේ මිත්‍යා නිදහස් කරන්න. ආ උපදේශ ඔබ මුදා හරින ක්‍රියේනේ වැඩි වෙලාවක් ගෙන නැහැනේ. ඔබ ලොකු සතුටකින් ඉන්නේ නේද? ඔව්. මේ ක්‍රියේනියගේ වාසභාවය ඇය මට හොඳට සැලකුවා. විජය ත්‍රිවි සම්බන්ධ කාදින්ද? කුවේණිගේ. පයනවන්න උපදේශය. කුවේණි මගේ අතේ. ඇය මට සදා පක්ෂපාතයි. මේ රට යටක් කරගන්න ලැබුණොත් ඇය මගේ බිසව. කුවේණි යක්ෂ ගෝත්‍රයට අයත් එකියක්. ඔබ ආර්ය කුමාරයෙක් විජය. ඇය ගැන තරම් විශ්වාස තියන්න පුළුවන්. ඇයි රදර්බේ රහඳ? ඔව් එහෙනම්. අන්න කුවේණි එනවා. උපතිස්ස මේ රෑ ඈ පෙරමුණකොට මාත් ඔබත් අපේ පිරිසත් මේ රටේ සිසවත් පුරයට කලාවදී. සූදානම්මන්. ආ යන්න. ස්වාමීනි දැන් සමාවන්න බෑ. සිරිසවස්තු පුරවැස්සු කාබින් නටමින් මත් ඉන්න වෙලාවයි දැන්. අන්න දෙන්න ඔබේ පිරිසට පුරේ අල්ලන්න අපි සමග දැන් එන්න කියලා. උපදෙස් අපිරිසකට එන්න අපි යමු. කුවේනිගේ මේ උපාය නිසා එදා ලක්දිව රජ කළ ඒ යක්ෂ වර්ගයා යටත් කර ගැනීමට විජයට හැකි විය. විජය රජ විය. නව රජදහනක් ඔහු ගොඩ නැගුවේය. මේ දහනේ අගනුවර විජය ඉදිකල සම්බපන්නිපුරය විය. මේ අතරතුර ලංකා රාජ්‍යයේ රජු වශයෙන් විජයට ඔටුනු පැළඳීමේ උත්සවය ඔහුගේ මැති ඇමතින් අතින් සංවිධානය වුණි. ස්වාමීනි, ඔව් ඇමතිය, ඔබතුමා සෑහෙන කලක් දැන් මේ රට නැනගුණෙන් පාලනය කරලා තියෙනවා. රටවැස්සෝ සාමෙන් සතුටින් කල්යවනවා. මට ලොකු සතුටක්. ස්වාමීනි, තව කිව යුත්තක්. ඔව්. ඔබතුමාගේ රාජාභිෂේකය දැන් දැන්ම කළ යුතුව තියෙනවනේ. නැහැ මතිය. රටවැසියත් මැතිය මෙතුණත් ඒ ඉටු කරන්න පුල පුලා ඉන්නවා ස්වාමීනි. කො උපතිස්ස? ඔහු කැලෝන් යහපති ස්වාමීනි. රාජාභිෂේකයක්. මුලදිම මං කුවේනිට පොරොන්දු වුණා. මං ඔට්නු පලං රජු වුණා. තවමගේ විසෝ බවට පත් කරගන්නවා අපිට. ඒත් කොහොම කරන්නද? මං ආයවස්කේටයි කෙනෙක්. ඇයට ආදෙන්නේ නැහැ. විජය වේදිව අත්හරින්න එපා. ඈ එදත් අදත් ඔබට වැඩි. මගේ හිත මට වද දෙනවා. ඈව අත්හරින්න එපා විජය. ඔබේ ලේ ඈතුලත් දැන් තියෙනවා. මේ සිතුලි මට දෙන වදේ. ඒ ඒ කොහොමද මං ක්වේනි මගේ බිසෝ තනතුරට ගන්නෙ? හැබැයි ඈ මගේ ප්‍රියාවියක් හැටියට නම් තියාගන්න පුළුවනි. අමතක කරන්න එපා. ඇගෙන් දරු දෙන්නේ ඔබට ඉන්නවා. ඔව්. ක්වීනිට මට තව දරු දෙන්නෙක් ඉන්නවා. ඔව්. ඈ මගේ පිස වුණොත් ඒ දරුවන්ට රාජ්‍යය වෙනවා. මගෙන් පැවතෙන පෙළපත මිශ්‍ර කලවම් පෙළපතක් වෙනවා. පිරිසිදු ආරලේ නැත්නම් හැටියට වුන් ගණන් ගන්නේ විජය ඔබට මතක නැද්ද ඔබ වුණ පොරොන්දු? ඔව්. ඒ පොරොන්දු පිට තමයි ඈ මේ රට මට ලබා දුන්නේ. ඔව්. ඈ නොඉන්න මට මේ රට අවලස කරගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඔබ දැන් ඈට පිටුපාන්නයි සැරසෙන්නේ. හ්ම්. අහ් මගේ හදවත මට කියන දේ මං කොහොමද දාන්නද? කුවේනේ පුතු දෙන්න. ඔව් ඈ පුතු දෙන්න. පුතු දෙන්න. බෑ බෑ මං ඈමින් උන්ට සජ වෙන්න ඉඩ තියන්න බෑ. මගේ පෙරපත මේ රටේ අනාගත පරපුර නොකලල් පිරිසිදු ආර්ය පරපුරක් වෙන්න ඕනේ. මගේ බිසව මගේ බිසව ආර්ය වංශිකයෙක් වෙන්න ඕනේ. ඔව් ඔව් කුවේලි අත්තරින්න ඕනේ. අත්තරින්න ඕනේ. <coughs> කවුද? උපතිස්ස ස්වාමීනි. ආ උපතිස්ස. ඔව්. ඇමති ඔබට දන්නව නැතිනේ ඔහුගේ වැඩපිළිවෙල? ස්වාමීනි ඔබ ඔතුණු පලන් රජෙක් බවට පත් විය යුතුයි. ඒ සුදුසු. නැහැ උපතිස්ස. අපේ රටවැසියාගේ එකම කැමැත්ත එයයි ස්වාමීනි. මම දන්නවා. ඒකට මම අකමැතිව නෙවෙයි ඒත් මේ ඊට අවස්ථාව නෙවෙයි. හේතුව ඔව් කුවේණී රාජවංශයට අයිති ආරේ නොවේ. නමුත් ඇයට ඔබ පොරොන්දුනා නේද? ඒ පොරොන්දුව දැන් කඩ කරන්නද කල්පනාව? වෙන කල හැකි දෙයක් තියනවද ප්‍රතිස? පොරොන්දුවක් කරු කිරීම නේද උසස්. හැරත් පොරොන්දුව කියන දේ සුද්ධ උදයක්. ඇති. නවත්තන්න ඔය කතාව. ඇයි ඔබ මට නූමනා අනුශාසනා කරන්නේ? ඔව් ප්‍රතිස. ඔව් මගේ හිතත් මට දොස් කියනවා දැන්. ඒත් හැම දෙයකම වඩා මගේ වර්ගය, මගේ රාජ්‍ය, මගේ පරපුර මං සලකන්න ඕනේ නේද? මේ තඹපන්ණියේ රැජින ඔව් මගේ රැජින රාජවංශයෙන් පැවතෙන්න ඕනේ නේද? කවදාතින්ට රාජ්‍යපාර කළා කියලා මතු પરම්පරා මට දෙස්තියයි නේද? කුවේණියක හවුල් නොවන්න කියා එදා මම ඔබට කිව්වා. ඒ මතකනේ. අද මම ඔබට කියනවා ඒ වුණ හවුල කඩා බිඳ දමන්න එපා කියලා. මම උපදේශයට වරක් කිව්වනේ ඔබෙන් අවවාද අනුශාසනා ඕන නැහැ කියලා. එය එහෙමනම් ස්වාමීනි. ඔබේ කැමැත්තක්ම ඉටු වේවා කියලා මම පතනවා. ස්වාමීනි අවසන්. ඔව්. ඔබතුමාට කැපෙන මදුරාපුර පණ්ඩරජුගේ දියණිය කැඳවාගෙන එන්න රාජදූතයන් යවීම සුදුසුයි කියලා මම හිතනවා. අමතිය. ඔබ ඥානවන්ත බසක්ම පවසයි. ඔව්. මටත් ওই දේම කීප වරක් හිතට ඇවිත් තියෙනවා. රාජදූතයා වශයෙන් ඔබම ගොස් ඒ කුමරිය කැඳවාගෙන එන්න. ඒ එක්කම මගේ සෙසුමැති යමතයන්ටත් මගේ පිරිස අනිත් අයටත් ඔබිට ඔබින කුලකාන්තාවන් සැගෙනෙන්නේ. එසේ ස්වාමී. සුබ ගමන. ඔබේ දූතර හේවන ඉටුණාට පස්සේ මගේ මෞලි මංගල්‍ය පවත්වමු. කන්දි රජුගේ දේනිය මගේ මෙහි කියවන්න ඕන. ස්වාමීනි මට එන්න කීවද? ඔව් කේනි. දැන් දින කීපයක් ඉඳන් අදහන්න බැරි බස් මගේ කනේ වැටි තියෙනවා. ඒ ගැන වෙන්න ඕන ඔබ මාව දැන් කැඳෙවි. අදහන්න බැරි බස්? ඔව් ස්වාමීනි. විජය උන පොරොන්දුව විජයම කඩන්න සැරසෙනවා කියලා. කීප දිනක් කොඳුරනවා මට ඇහිලා තියෙනවා. මම වෙන මොනවා කරන්නද? ඔව්. මගේ ඊර නම එහෙම වෙන්නේ නැති නේද? මගේ අමතිවරු මට බල කරනවා මගේ මේසේ හැටියට රජ කුමාරයෙක් ඉන්දියාවෙන් කැඳවීම සුදුසුයි කියලා. ඒ වෙන්න ඕන මං ජීවිතේ නොතක අකල සේවයට තෑග්ග නේද? මගේ ජනයා වෙනුවෙන් මං පිට පැවරෙන වගකීමක් ඒක. මං වෙනුවෙන් වගකීමක් නෑ නේද? මගේ වර්ගයාට එරෙහිව ඔබ නිසා මං ඔබේ පැත්ත ගත්තා. මං ඔබට මේ රට පාවා දුන්නා. මං ඔබට දාව දරුවෝ ලැබුවා. ඒ මේ හැම එකක්ම අමතක කරලා ඔබට වෙන ගැහණියකට ප්‍රේම කරන්න පුළුවන්ද? නෑ පියනි. ඔබ අමතක කරන්නේ නෑ මං. ඔබේ මාළිගය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නම්. ඔබේ දරුවන් රකින්නම්. මගේ දරුවා? නෑ. අපේ දරුවා. උන් අපි දෙන්නගේම දරුවෝ. මාලිගාවක් අදලස් දී මාව සනසන්න යොබේ කල්පනාව. ස්ත්‍රියකට ඕන කරන්නේ මොන සම්පතක්ද? ඒ හැම එකක්ම ඔබට සලස්වන්න. දැන් අමතකද? මේ රට කෙත්වතු දන දාන්නෙන් හිසුණත් මේ පස නිස්සාර වුණත් මං ඔබට පක්ෂපාතයි කියලා ඔබ මට දිවුරුව හැටි. දැන් යාමතකද විජේ? මට වෙන කියන්න දෙයක් නැහැ. ඔබට වෙන කියන්න බෑ. ආයිත් මේ පැත්ත නොබලන්නම මම මේ මාලිගාවෙන් යන්නම් විජය. දෑත දිගු කර මහවණිය මාව පිළිගන්න. හඳාව පක්ෂයට යාවි. සීත හුලම් සමාන. මම මගේ තාපන්න දැන් කුවේලි කුවේලි මෙහෙල ඒක කුවේලි එන්න කුවේලි කුවේලි කුවේලි කුවේලි රස බාණී ජාතික ගුවන්විදුලියේ පුස්තකාලේ සංරක්ෂිත තවත් වැඩසටහනකින් ලබන සතියේ හමුවෙමු